අරුණ මනතුංග මහත්මයා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මතකය පිළිබඳව මතක් කර ගැනීමට හැකියවීම පිළිබඳව මේ මට තේරිලා තිය මගේ මේ බොජ්ජංග මට්ටමින් සතිය දියුණු කරලා තියෙන ප්‍රමාණය බොහොම මේ මේ තාම දියුණු වෙන්න තියෙනවා ඒක. නමුත් මගේ මගේ තියෙන අත්දැකීම් අනුව මට තේරිලා තියෙන දෙයක් තමයි ස්වාමීන් වහන්ස බොජ්ජංග தත්වයට අර මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු ආකාරයට සතිය වැඩිලා තියෙනවා නම් එතකොට උත්සාහයක් නැතුව යමක් සිහි වෙනවා ඒ කියන්නේ මොකක් හරි ගැන හොයන්න ඕන වුණාම කරපු දෙයක් හරි මොකක් හරි කියවපු දෙයක් හරි ඒක කොතනද කොහෙන්ද කියවන්නේ කියලා ඒ සම්පූර්ණ ටික මතක නැති වුණත් ඒක ටක් ගාලා දෙහසක් නැතුව බයක් නැතුව තැතිගැන්මක් නැතුව ආයාසයක් නැතුව මතක් වෙනවා. ඔව් එහෙම එහෙම මතක් වෙන්න ඉතින් ඒක කවදා හරි ස්පර්ශ කරලා තියෙන්න ඕන. එහෙමයි. එහෙමයි. දැන් දැන් අපි සාමාන්‍ය විභාගයකට වගේ යනකොට තියෙන එකක් හරි නැත්තම් බලෙන් මතක් කරන්න යනකොට තියෙන උත්සාහයක් කියන දෙයක් නෑ එතන. ඔව් ඒක තමයි ඉතින් සිහිය දියුණු කරගත්තාම තියෙන වටිනාකම. මුතුයෙන් බලහත්කාරයෙන් දේවල් හොය හොයා වෙහෙසෙන්න ඕනේ අවශ්‍ය තැන අවශ්‍ය කාරණේ සිහිපත් වෙනවා. එහෙමයි. ඒ වගේම තවත් තවත් දෙයක් තේරිලා තියෙනවා. ඉවක් වගේ දෙයක් දියුණු වෙනවා. ඕක පුළුල් වෙන්න පුළුල් වෙන්න කොහෙද බලන්න ඕනේ මොකද්ද තියෙන සම්බන්ධය කියලා වගේ දේකුත් කල්යන්න කල්යන්න දැන් මට මාසෙකට ඒක ඒක තමයි සම්පජඤ්ඤය. ඒ කියන්නේ දැන් අපිට සතිය අවදි වෙනකොට ඒකත් එක්ක සම්පජඤ්ඤය වැඩෙනකොට ඒ සම්පජඤ්ඤය තුළින් තමයි හේතුඵල සම්බන්ධතාවය. මේකට සම්බන්ධතා තියෙන්නේ මොන මොන காரணාද? නාම රූප ධර්මවල සම්බන්ධතාවය කොහොමද? ප්‍රඥප්ති ධර්මවල සම්බන්ධතාවය කොහොමද? ඒ ප්‍රඥප්ති ධර්මවලින් මොන මොන காரணාද මේකට අදාළ වෙන්නේ? එහෙමනම් කොතනද ඒක ඇත්තේ? එතකොට ඒ තියෙන්නේ සම්පජඤ්ඤය. අර අර සතිය විසින් සම්පජඤ්ඤය අවදි කරනවා. එහෙම ඒක නිවන පිළිබඳ විතරක් නෙමෙයි. විතරක් නෙමෙයි. අනෙක් ඕන අධ්‍යයනයක් අධ්‍යයනයක් පිළිබඳව පවා ඒක වැදගත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.